දෛ ගෞරවනීය සංග්‍රහණින් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ වැඩමුළුවේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක සැසිවාරයක ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඉත ලැබෙන වෙලාවේ හැටියට සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් ඒකට සාදර වෙමු. අපි ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දින විදියට ස්වාමීන් වහන්සේ අවසරයි අද ප්‍රශ්න 9ක් ලැබිලා තිබෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදවලට දැනෙන රළු හා ගොරෝසු ස්පර්ශයන්ද උෂ්ණහා සීත සීතල ගති ලක්ෂණයන්ද නිරීක්ෂණය කරමින් සතිමත්ව සක්මනෙහි යෙදුනිමි සක්මන තුල සිත එකඟ කර ගැනීමේදී විශේෂ ගැටලුවක් ඇති නොහෙයින් ඒ පිළිබඳව මෙහිලා යමක් සඳහන් නොකරමි පරියංක භාවනාව ඔබ වහන්සේගෙන් කාලයක් තිස්සේ මා ලබාගත් භාවනා උපදෙස් මනාව පිළිපැදීමෙන්ද පසුගිය වසර දෙකක පමණ කාලය තුල භාවනා වැඩමුළු රැසකට සහභාගී වීමෙන්ද ඔබ වහන්සේ විසින් රචිත පොත්පත් පරිශීලනය කිරීමෙන්ද හා නිවසේදී දිනපතා පැය කිහිපයක් ආනාපාන සති භාවනාව වැඩිමින්ද මා අධ්‍යක්ින් දැසක් ලබාගෙන ඇත්تمي. මෑත භාගයේ මාස 3ක පමණ කාල සීමාව තුළදී හා මෙම වැඩමුළුවේ ගත වූ දින තුනේදී මා ලැබූ තව නවතම අත්දැකීම් මෙසේ විස්තර කරමි. බුද්ධානුස්සති භාවනාව සුළු වේලාවක් කිරීමෙන් අනතුරුව ආනාපාන සති භාවනාවට පිවිසීම මගේ සාමාන්‍ය සිරිතයි. එසේ භාවනාව ආරම්භ කර විනාඩි 10ක පමණ කාලයක් ගත වෙන විට හුස්ම රැල්ල ක්‍රමයෙන් සිහින් වේගෙන ගොස් නාස් කුහර වලින් හුස්ම රැල්ල ඇතුල් වන හා පිටවන බව ප්‍රකටව තේරුම් ගැනීමට නොහැකි தත්වයකටපත් වේ. එහෙත් මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාසයේ නිසා උදරයේ පිම්බීම හැකිලිම යන්තමට දැනෙන නිසා ආස්වාසේ හා ප්‍රස්වාසයේ වෙනස ආයාසයෙන් හඳුනා ගනී. මේ අවස්ථාවේදී සිතද කයද බොහෝසේ සංසිඳී ඇති බවක් දැනේ. කායික වේදනා බොහෝ දුරට නොදැනේ. සිතේ හා ගතේ සැහැල්ලු බවක් මෙන්ම සිතට සතුටක්ද දැනේ. හුස්ම රැල්ල නාසිකාග්‍රේ හෝ නාස්කුහරවල ගැටෙන බවක් නම් නොදැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම කරුණු සැලකිල්ලටගෙන මගේ ඉදිරි භාවනා කටයුතු සාර්ථක කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. ත්‍රිවන් සරණයි. ලිපියේ තියෙන වචනම අරගෙන, ඊ අදහස්ම අරගෙන උපදේශයක් වශයෙන් දුන්නොත් හොඳට බලනකොට ආනාපානේ පේන වෙලාවට වඩා ලොකු සතියක් තියෙන්න ඕනේ බලනකොට ආනාපානේ පේන්නේ නැහැ කියලා ලියන්න. අන්න ඒකට අවශ්‍ය සතියට අනුග්‍රහ කරන්න දන්නවනම් භාවනා ඉච්චර අමාරු නෑ. පේන ආනාපානට වැඩිය හුඟක් අමාරුයි ගොරෝසු ආනාපානට වැඩිය හුඟක් අමාරුයි සියුම් ආනාපානේ දකින්න. සියුම් ආනාපානට වැඩිය හුඟක් අමාරුයි අතිසියුම් ආනාපානේ දකින්න. ඒකේ කෙලවර තමයි ආනාපානේ පේන්නේ නැති අවස්ථාව. ඉතින් එතෙන්ද ගිහිල්ලා තියෙනවා නම් ගිහිලා තියෙන ගොරෝසු සියුම් අතිසියුම් කියන தත්ත හරහනම් පුළුවන් තරම් බලන්නේ පේන්නේ නැති තැන ඉන්නවනම් කිසිම කෙලෙසයක් නැහැ. පේන තියෙන දේ හැම එකම කෙලෙස් නම් දැනෙන්න දැනෙන්න ගෙවම් කරලා ගෙවම් කරලා නොපෙනෙන තැනට ගිහිල්ලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. ඒකට මමයා කැමති නැහැ. මමයා එතකොට පෙරලි කරනවා. ඒක දැනගෙන යන්න උදාහරණයක් කියන්න තියෙන පේන ආනපානට වැඩිය ඉතාම උසස් සතියක් තියෙනවනේ නොපෙනෙන ආනපානේ බලන්න. ඒක දෙපෙණිලත් ඊටත් වැඩිය ලොකු ඥානයක් තියෙනුනේ ඒක ලියන්න. ඊටත් වැඩිය ලොකු ඥානයක් තියෙනුනේ ඒක අනු අනු අනුග්‍රහ කරන්න මේකයි භාවනායි ඉහෙළම තනතුර බලනවා බලන දේ පිනිපිනී ඉතිබල නොපෙනියනවා. අන්න ඔය විදිහට පේන දේ නොපෙන තැන දක්වාම වෙනස්කම දකින්න පුළුවන් නම් අපි manussත්වයේ ඉක්මවල යනවා. ඉන්ද්‍රිය ධර්ම ඉක්මවල යනවා. අතීන්ද්‍රිය தත්වෙට යනවා. බලනවා පේන්නේ නැහැ. දුවට අහගෙන ඉනකොට මොනවත් ඇහෙන්නේ නැත්නම් නිහඬේ යන්න ඇහෙනවා. දුවට බලනොත් පේන්නේ නැත්තම් නිවන පේනවා. බලන දේ පේනවනම් කක්ක තමයි. බලන දේ වැළුවට පේන්නේ නැත්තම් අන්න නිවනට කිට්ටුයි. ඒ නිසා ඒකේ බව දැනගෙන අනුග්‍රහ කරන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. අවසරයි පින්වත් ධර්ම කතික බුද්ධ පුත්‍රයාණන් වහන්සේ මම ආනාපාන සතිය භාවනා කරද්දී යන්නන් වාලේ යන කුරුහරකෙක් බවට මගේ හිතපත් වුණා. මම වීර්යය යොදා හිත දිගටම හුස්ම ගැනීම පිටකිරීම කරගෙන ගියා. හිතට සතුටක්ද දැනුණා. දිගටම භාවනා කරගෙන යද්දී මගේ පිළිරුව මටම පේන්න පටන් ගත්තා. මට මේක ලොකු ප්‍රශ්නයක් පින්වත් ස්වාමින් වහන්සේ. මේක හොඳක්ද නරකක්ද? නිවනට බාධාවක් දෝ මට හරිම සැකයි. තවද මගේ විඥාණය මගෙන් නැත් වී ටිකක් වේලා තියෙනවා. වරහන් ඇතුළේ විනාඩි 5ක් 6ක්. නැවතත් හිතුවා මගේ හිතට මොකද වුනේ කියලා. අනේ හාමුදුරුවනේ එහෙම විඥාණය ඇති වෙයි ඇති වෙන්නේ ඇයි විනාඩි 5ක් 6ක් විතර යද්දී නැවත මට මොකද වුනේ කියලා මේක මට ලොකු ප්‍රශ්නයක් අපේ හාමුදුරුවනේ මට පහදලා දෙන්න මේක හොඳක්ද නරකක්ද නිවනට යන්නට බාධාවත්ද මේ ප්‍රශ්න දෙකටම දෙකම පහදා දෙන්න ඔබ වහන්සේට ගොඩක් පිං සුන්දර වනරැහැබක අපමණ දුක් විඳගෙන සියලු සත්‍යයන් නිවනට යොමු කරවන අපමණ මෙහෙවරක් ඔබ වහන්සේට වහන්සේට චතුරාර්ය සත්‍ය වහා අවබෝධ වේවා මේ වන සෙනසුනට අරක්ගත් යම් දේවතා සමූහයක් ඇතනම් ඒ සෑම දෙවියන්ගේ පිහිට ලැබේවා උතුම් දලදා හාමුදුරන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ට ඔබ වහන්සේ ශාසනයට කර මෙහෙවර මෙහෙවරෙහි පින්ගෙන සසර දුකින් මිදී නිවන් දකිත්වා. ඔය ඔය රිලව් දකින්නවා ඔය මොටර් සයිකල් නැත කරපුවාම කාර් නැත කරපුවාම ඒකේ සයික් කණ්ණාඩියේ Tamanගෙම පිළිරුව පිළිබිඹුව කියනවා. ඒ චූකේ වැඩේම එකත් එක්ක රණ්ඩු කරන එක. අර ඇතුලේ ඉන්න රිලවට විරිත්තනවාම. ඒකට ඇතුලේ එකත් විරිත්තනවා. ඉතින් මූ අරක කණ්ඩ හදනවා. අයිතිකාරය ආවොත් එහෙම පුළුවන් නම් සයිට් කණ්ණාඩිය ගලවගෙන යනවා ගහක් උඩට. ගිහිල්ලා ඒකෙන් බල බල හැප්පෙනවා. ගේ කුරුල්ලට කණ්ණාඩියක් ඇල්ලුවොත් ඌගේ වැඩිම කොටනවා. ඔය ග්‍රීක තරුණයෙක් ඉඳලා තියෙන ඉතාමත්ම සුරූපී තරුණෙක් එයා ගිහිල්ලා වැවකට ඉස්සර වැවකට වතුර ටික බොන්න නැමෙනකොට දැක්කලු යට දේවතාවියක් ඉන්නවා. සුරංගනාවියක් ඉන්නවා. ඉතින් එයා යාව බදා ගන්න හදනකොට නැති වෙනවා. ආයේ කරබන බලනකොට ආයේ පේනවලු. ඉතින් එයා ඉඳලා ඉඳලා ඒ උත්සාහ කරනවලු ආයේ නැති වෙනවලු. අල්ල ගන්න යනකොට නැති වෙනවා. ඉතින් ඒ ඒ තරුණයා ඒකට උත්සාහ කරලා කරලා ඒ ඉවුරෙන් මැරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මැරිච්ච තැන හටගත්ත පැලේට තමයි ඒ නම දාලා තියෙන්නේ. ඉතින් ඒක ග්‍රීක දර්ශනීය ක්‍රමයක්. Tamange පිළිරුව දැක්කට පස්සේ Tamange පිළිඹිබුව දැක්කට පස්සේ අපි ඒකත් එක්ක ගැටෙන ගැටිල්ල. මුළු සංසාරෙම ඔච්චර තමයි. අපේ ස්වභාවය අපිට කවදාකවත් පේන්නේ නැහැ. ඒක පේන්නේ කණ්ණාඩියකින් තමයි. භාවනා කරනකොට ඒක පේනවා. ඉතින් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒක ගැටලුවක් කරගන්න නැත්නම් රහතන් වහන්සේ කියනවා. ඒක ගැටලුවක් කරගන්න එක නා පුතඥයයි කියනවා. මේක තමයි රිලව් කරන්නේ. ඒක තමයි ගේ කුරුල්ලෝ කරන්නේ. ඒ ග්‍රීක තරුණයට වෙච්ච දේ තමයි අපටත් වෙලා තියෙන්නේ. ඒ පේන්නේ Taman බව දන්නේ ඒකට පිට හැටි දන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මේක විශාල ප්‍රශ්නයක්. මගේම ස්වභාවය මේකයි කියලා මේ පේන්නේ ඇත්තටම හිතාගත් එකක්. මගේ ස්වරූපේ කාටවත් අපිට දැක්කන්න බෑ. තෝබා ලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි. ඉතින් කැඩපතේ ඉන්නේ මම කියලා එක්ක හිතා ගන්නවා. ඒකට ඒක බදා ගන්න හදනවා. ඒකට අර තරුණයාට පෙන්නේ සුරංගනාවියක් ඇතුළේ ඉන්නවා. එහෙම නැත්නම් ඒක බල බල කොණ්ඩේ පීරනවා තිබුණටදී ලස්සන කරන්නේ. ලතු උලනවා. උල උලා බලනවා අනේ මේ මම හිටියට වැඩිය ලස්සනද කියලා. කොහොමද යකාමාත් තමයි ඔය කොච්චර જાති කිරුවත් යකා යකාම තමයි. ඒකට බලලා යන්නේ හොඳයි කන්නාඩියෙන් මොකද පාරේ ඉන්න මිනිස්සු නැත්තම් බය වෙනවනේ. ඒ නිසා යන්න ඉස්සෙල්ලා ගමනක් ඇස්සලා බලන්න. ඉතින් ඔය මේ එකපාරක් මම නැතිලා පහලේ කුටිය හම්දෝ බණක් ඇවිල්ලා කිව්වා. යාම්සෝ කැමතිව නැහැ බණ කියන්නේ. යාම්සෝ කිව්වලු මේ ඌල දැන් එන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කණ්ණාඩි මොන බලන්නේ ආවේ. ඒ තමන්ගේ මොන කැතද කියලා. ඒ වගේ ධම්මජීව හම්තු දෙනවා කණ්ණාඩියක් තමන් කවුද කියලා බලන්න. ඒකෙන් බලන්න මම කවුද කියලා. ඒ දැක්කට පස්සේ ඒ ලොකුම ජයග්‍රහණය නමුත් ඒක ප්‍රශ්නයක් වෙලා දැන්. මේ දැකීම මට ලොකුම ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ නේම අව කොට දාන්නේ කියලා. ඉතින් කොට දාන්නම් ගිල රූප බලලා සද්දාලා ගන්ධ රස බලලා පිස්සු කෙල්ලකට ඕක නැතිනවා. ඔය ප්‍රශ්නයක් නෑ. නැත් මේක දකින්නයි භාවනා කරන්නේ. මම මෙයා කවුද කියලා දැක ගන්නයි මේ දකින්නේ පිළිමිබුවක් කියලා. උකට ලෑස්තිලා යන්න. නැවත නැවතත්. දෙවෙනි කොටසෙත් තියෙන්නේ ඒකමයි. ඒක දකිනකොට මට මම නැතිලා ගිහිල්ලා. විඥානේ නැතිලා ආයෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක් වෙන්නේ අනේ වනේ වනසිව් පාරකටවත් මෙහෙම කරදරයක් නොවේවා. මේක උදේ ඉඳලා හැන්ද වෙනකම් විඥානේ අතින් අල්ලන්න බලන් කොසටයක් වගේ අතේ තියෙනවා නම් දෙහිගිරියක් වගේ අතේ තියෙනවා කොච්චර වටිනවද. මේක තමයි මුළු සංසාරේ පුරාට දුක් දෙන්නේ කියලා දන්නේ නැහැ. දුවට ඇනින පිහියක් අරගෙන පපුවට දාලා හොඳට තද කරගන්න. මේ හොඳ පිහියක් මේක ස්ටේන්ලස් ස්ටීල් හොඳට කැපෙනවයි කියලා ඒක ලාන්නනවා. ඉතින් ඒක නිසා මේවා දැක්කට පස්සේ වට හැසිරෙන හැටි ආකාරය දන්නේ නැත්නම් ඉතින් ඒක ඇත්තටම කරදරයක්. නමුත් ඒක දෝෂේ භාවනා කරන එක නග නෙවෙයි කර්මස්ථාන දෙන හාමුදුරන්ගේ දෝෂයක් තියෙන. මේ කිසිසේත්ම යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. කමටහන් දෙන කෙනාගේ දෝෂේ. ඒ කියන්නේ බන තේරිලා නැහැ. කෙටියෙන් කියන්නේ ඔකට ලෑස්තිලා යන්න ඔය නමන් තමන්ට නොපෙනී ගියත් පිළිමිබුවක් පේන්න ගියත් ওই දෙකටම ලෑස්තිලා යන්න ප්‍රශ්නයක් කරගන්න එපා. ඕක භාවනා ප්‍රතිඵලයක්. උත්තරයක් කරගන්න කියලා කෙටියෙන් කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. විත්තියේ පුවරුක පුවරුවක එකාරෝ සමානයි සතිය දක්වා ඇත. කරුණාවෙන් ඒ ගැන පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපි ගජවීර නෝනාට කියමු කියලා දෙන්න කියලා. ඔක අරන් ඔක අරන් ප්‍රශ්නේ අහන්නෙත් මමමයි සාරා. නෑ එනෑ ඒ හොඳයි. මේක මං කියලා ඇති මේකේ හත්තට සැරයක් මොකද මේක මම කියලා දෙලා නැති. අපි ඉන්න දික්සිත් එක කියලා නෑ. කවුද දවසක් රඝුනාදන් ඕනට කියන්න කිව්ව එයා කිව්වේ නෑ ඒක. මෙතන ඉන්නකොට කවුද කියලා දීලා කියලා දීලා අහපු කෙනෙක් කවුද ඉන්නේ? පොඩි ආම්රු කියලා දෙමු. මම පොඩි ආම්රුවන දෙනවා මේ මේ මං කියලා දීලා තියෙනවා. ඒ නිසා මේක මොකද්ද කියලා කියලා දුන්න පස්සේ මට ඊට පස්සේ පොඩි ආම්රුවට බයින්න පුළුවන්. දැන් කවුරු හරි අතේ ඉස්සවනම් ඒ මනසෙත් බැනුම් අහනවා. ඔය කියලා දෙන්න මොකද්ද මේකේ මේ කියන්නේ කියලා. එතකොට මේ වැරදි අඩුපාඩු තියෙනවනම් මම සම්පූර්ණ කරනවා. මේක අහගෙන ඉන්න ඕන නැති දවසේ කියනකොට කියලා දෙන්න. ප්‍රශ්න අහන්න. කොට එක උඹ අල්ලගෙන හිටපන්. අවසරයි සනස. මේ ඒ කියන්නේ අපි සක්මන් කරනකොට අපේ කකුල් එහෙම නැත්නම් කකුල් දෙක යනකොට ඒක කියන කරත්තර රෝදයකට සමානව තමයි අපේ කකුල් කැරකෙන්නේ කියලා කියන්නේ. එතකොට කකුල් දෙක හෙලවෙනකොට ඉනෙන් උඩ උඩ කොටස හෙල්ලෙන්නේ නැහැ. මුළු ඇඟම අර උඩ කොටස විතරක් හෙල්ලෙන්නේ නැතුව යටි කොටස විතරයි හෙල්ලෙන්නේ. කකුල් දෙක විතරයි. ඒක තමයි ওই විදිහට අර බුදුජානනාංශ කියලා දෙන ඒකෙත් අර එක කකුලකට වගේ සතිය පිහිටවන්න කියලා මම ඒක නම් හරියට දන්නේ නැහැ. ඒක සානසකින් තමයි අහන්නේ. ඊට ඒක අර කැරගෙන <laughs> රෝදේ විදිහට තමයි පොඩක් ඔක පෙන්ලා තියෙන්නේ. ඒ රෝදේ එක අරයක් වගේ කකුලක්. රෝදේ අර වලට කියන්නේ ස්පෝක්ස් වලට කියන්නේ අර කියලා. අරයි කියලා කියන්නේ විස්කම්බේ භාගී. එතකොට අපි කකුලක් හරියට බල සම්ප්‍රේෂණය කරනවා හරියට කකුල දඬු වෙන වෙලාවට නිවිලුඹේ ඉඳලා උර මේ උකුලට. එතකොට අනික් කකුල පැද්දිලා ගිහිල්ලා ඉස්සරහින් හිටිනවා. ඒක දඬු වෙනකොට මෙයා පැද්දිලා ගිහිල්ලා ඉස්සරහින් හිටිනවා. ඉතින් අන්තිමට බලනකොට රෝද දෙක වැඩ කරන්නේ කකුල් දෙක වැඩ කරන්නේ කරත් එක අර එකිනෙක මාරු වෙන්න වගේ. ඒකට සතිය පිහිටවන්න ඕනේ බල සම්ප්‍රේෂණය කරන අරේ විතරයි. ඒ කාර්යයයි. ඒ කාරෝ කියලා බුදුදහමේ කියති බලන කොච්චරක් ගැඹුරක් තියනවාද භාවනා කරනකොට ඉතින් මේ ලෝකේ තියෙන හදලා තියෙන හොඳම යන්ත්‍රයේ රෝදේ ඉස්සලා කකුලෙන් තමයි නියෝජනය වෙන්නේ විලුඹට ගත්ත බර එමීට ඇඟිලි වලට යනකොට ඊගා විලුඹ ඇවිල්ලා හරියට බර ගන්නවා මේක අයින් වෙනකොට ඒකේ විලුඹෙන් කකුල ඇඟිලි වලට යනකොට මේ විලුඹ ගිහිල්ලා බර ගන්නවා කකුල කෙරෙහි තමයි අවධානය කර යොදන්න ඕන ඒකට අවධානය යොමු කිරීමෙන් තමයි සතිය සරල කරන්න පුළුවන්. ඒකට ඔළුව වැඩ කරන්නේ කොහොමද? අනිස් වැඩ කරන්නේ කොහොමද? අනික් කකුල වැඩ කරන්නේ කිව්වොත් එහෙම හිත දෙකට දෙතෑවර වෙනවනේ. එහෙමයි. බර තියන්න ඕනේ ඒ කාර්යයකටයි. ඒ ආරේ තමයි බල සම්ප්‍රේෂණය කරන්නේ. ඒ බල සම්ප්‍රේෂණය කියන එක භෞතික විද්‍යාවේ සුවිශේෂී දියක්. බල සම්ප්‍රේෂණය වෙන්නේ අන්ත ටික ඔක්කොම ලයින් වෙනකන්. හරියට රේඛාවක් වෙන්න ඕනේ. එතකොට තමයි බල සම්ප්‍රේෂණය. නැත්නම් ඒව එක එක හැප්පෙනවා. රුමැටික් පේන් කියලා කියයි, දනිස් රිදෙනවා කියයි, ඔක්කොම එන්නේ අර බල සම්ප්‍රේෂණය වෙන්නේ නැත්තම්. බල සම්ප්‍රේෂණය වෙන තැනට විතරයි හිත එක අරයයි, එක වරකට එක අරයයි. ඒ සතියට නිර්වචනය. ඉතින් මේක සතිය පිළිබඳ නිදර්ශන පෙන්වන තැන්වලදී නිරීක්ෂණය කරන කුළුණකට සම කරනවා. දොර දොරටු පාලයකට සම කරනවා. රත්තරෝධකේ කාර්යයකට සම කරනවා. නානාක විජේට බුදුරජාණන් වහන්සේ මේ සතියට නිර්වචන දෙනවා. ඔක්කොම මේ ඒ අනාලි හාමුදුරන්ගේ පොතේ සත්‍යපට්ඨාන පොතේ ත්‍රිපිටකයේම තියෙන නිදර්ශන ඔක්කොම එකතු කරලා තියෙනවා. ඒක මම පොත දෙපාරකට අච්චු ගහුවා සතිය කියලා. පළවෙනි එකේ සතිය තියෙනවා දෙවෙනි එකේ අසතිය විස්තර කරනවා. ඉතින් ඒකේ තමයි ඔය මේක තිබුණේ පස්සේ මම ඔය ඇට සැකිල්ලක් දැක්කා. මේකේ තියෙනවා වෙනම වීඩියෝ එකක්. කාට හරි බලන්න පුළුවන් anatomy of walking කියලා ගැහුවොත් ඇට සැකිල්ලක් ඇවිදින හැටි මේ මෙව්ව එක පෙන්වන්න තියෙනවා. YouTube එකේ පෙන්වන්න තියෙනවා. ටික වේලාවක් ගියාට පස්සේ ඇට සැකිල්ලේ ආහාර මාර්ගයත් එක්ක ඇට සැකිල්ල විදිනවා. ටික වෙලාවක් රුධිර පද්ධතියත් එක්ක ඇට සැකිල්ල විදිනවා. තව ටිකක් ගියාට පස්සේ මස් පිඩුත් එක්ක, තව ටිකක් වෙලාවක් නහරත් එක්ක, තව ටිකක් ගම හමත් එක්ක. ඊට පස්සේ මිනිස්සේ කෙලුවෙන් ඇවිදිනවා පෙන්වන. ඉතින් ඒක පෙන්නකොට අපි කපනවා. අනම්මනං જાති හිතනවනේ. ඊට පස්සේ ඒක නැතුව ඇට සැකිල්ල විතරක් ඇවිදිනවා. ආහාර මාර්ගය විතරක් ඇවිදිනවා. රුධිර පද්ධතිය විතරක් ඇවිදිනවා. මස් පිඩු ටික විතරක් ඇවිදිනවා. ඉතින් මේ හොල්මන් දකිමේවා දිහා බලන්නේ මයි ළඟ ඇටසැකිල්ලක් නෑ වාගේ නිකන්. ඒ හැම එකක්ම හොල්මනක් තමයි. හැම එකක්ම ඇටසැකිල්ලක් තමයි. ඒකට මේක බලලා කියනවා ෂා හරි ලස්සනයි කියලා. ඔය හැම කෙනෙක්ම හැම ගහලා ගත්තොත් හැම කෙනෙක් ඇවිදිනකොටම ඔහොම තමයි. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි පූජනීය ස්වාමින් වහන්සේ. ඊයේ පස්සරු පරයන්කේ පූර්ව කෘතිය සිද්ධ කොට හුස්ම රැල්ල නාසිකාවෙන් පිටවීම බලමින් සිටි සිට සතිමත් බවින් පිරිහි තීන මිද්දේට වරහන් ඇතුලේ නිින්දට බර වීම ගියේය සමූහ භාවනා අවස්ථාවේදී ඊයේ රාත්‍රී පරයන්කය විනාඩි 45ක් පමණ විය සතිමත් වුනිමි විතර්ක රහිත විය සද්දාරම්මන රූපාරම්මනයන් රහිත විය සමූහ භාවනාවෙන් තොර ඊයේ රාත්‍රී සක්මන් භාවනාව සමූහ භාවනාවෙන් තොර සක්මන් භාවනාවේදී ප්‍රථමයෙන් පියවර 5ක් 10ක් පමණ නිරීක්ෂණය කරමින් ව්‍යාපාදේ නිරීක්ෂණය කරමින් වම් පාදයේ සැහැල්ලුවට දැනුනි. දකුණු පාදයේ ඊට වෙනස් ස්වරූපයකින් ගිය එනම් බරට දැනුනි. පියවර 15ක් තබන විට වම් පාදයට වඩා දකුණු පාදයට තරමක උණුසුම් ස්වභාවයක් මෙන් දැනුනි. පියවර 20ක් නිරීක්ෂණයෙන් පොළොවේහි පටවි බව දැනුනි. පෙරදා අලුයම පරයන්කේ හුස්ම රැල්ල මනවින් බැලුවෙමි විතර්ක රහිත විය රූපාරම්මණයෙන් තොර විය සද්දාරම්මන රහිත විය විනාඩි 30ක පමණ කාලයක් විය ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කොහොමද කියන්නේ ආනාචේ රහිත වෙච්ච මොකුත් එපා එහෙම ඉන්නකොට ආනාපානෙ වැටෙන්නේ කොහොමද ඒ වගේම තොරව ඇවිදිනකොට পায়ට වැටෙන්නේ කොහොමද කියලා දැනෙන ටිකට දැන් මේක 130ක් විතර ලියවිලා තියෙනවා ඒ දැනෙන ටිකෙන්ම 180ක් විතර පුරවන්න. නොදැනුණා මම සමුහ භාවනාවෙන් තොර ඒව කිසි තේරුමක් නැති වචන. භාවනා කරනකොට ඒව කරදරයක් නෝ තිබ්බනම් මට ඉරියව්ව වැටුනේ මෙහෙමයි, අරමුණේ වැටුනේ මෙහෙමයි, මම මෙහෙමයි, දකුණු මෙහෙමයි කියලා විස්තර දැන් එන්න පටන් ගන්න තියෙන්නේ. ඒක පුළුවන් තරම් අහුලන්න, පුළුවන් තරම් වාර්තාවට දාන්න. දාලා නැති එව්වයි බැරි එව්වයි මොකක් කර ලියන්න බා. ශබ්ද නැහැ, රූප නැහැ, ගන්ධ නැහැ, විතක්ක නැහැ මොකටද? තියෙන්නේ මොනවද? තියෙන දේ බල්ලා ඔකට වැඩි විස්තර සහිතව බලලා ඒව පුරවන්න වාර්තා අඩිතට වාර්තාව එන්න එන්න පෝෂණ වෙනවා ඕජාව සහිත වෙනවා දැන් වැඩේ පටන් අරන් තියෙන්නේ දිගටම ওই නිරීක්ෂණය කරමින් වාර්තා ලියමින් මේ අනුග්‍රහය දිගට කරගෙන යන්න ගෞරවතර ස්වාමින් වහන්සේ ආනාපාන පරයන්ක භාවනාවේදී පළමුව හුස්ම ගැන අවධානයෙන් සිට සතියෙන් යුතුව හුස්ම ගතිමි පිට කළෙමි එසේ පැය භාගයක් මම ආනාපාන කරන විට හුස්ම කැඩි කැඩි රැලි රැලි ආකාරයට හුස්ම ඇතුල් වෙන ආකාරය බලා සිටීමි. ඉන්පසුව වායෝ ධාතුව වරහන් ඇතුලේ සුළඟ ඊටා තදින් කැරකි කැරකි සුලි සුළඟක් වගේ ඉදිරියේ දැర్శණය විය. මායේ ගැන සැලකිල්ලක් නොදක්වා හුස්ම දෙස බලා සිටීමි. දැන් අනායාසයෙන් හුස්ම ඉහළ පහළ යන බව මට දැනේ. මේ අවස්ථාවේදී මගේ කොන්දේ වේදනාවක් තදින් දැනිනි. එවිට මම වේදනාව අනිත්‍යයි කියා භාවනා කළෙමි. ටික වේලාවකදී කොන්දේ අමාරුව නැති වී මගේ හිතට එකවරම නොඑක් විකාර අදහස් එන්නට විය. මට හිත කීකරු කරගන්නට නොහැකි විය. එවිට මම පරයන්කෙන් නැකිටෙමි. ඒ වෙන විට හුස්ම ගැනීම පිටවීම ගැන මගේ සිහියක් නැත මේ ඉහත සිද්ධී දාමය ගැන පහදා දෙන්න මගේ භාවනාව අයාලේ ගිහින්ද නැත්නම් අසාර්ථකද පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය වගේ හිත වික්ෂිප්ත වෙච්ච වෙලාවේ හොඳට වාඩි වෙලා ඒක දිහා බලාගෙන ඉන්න. එච්ච තමයි භාවනා ඉහෙළම කෑල්ල. ඇවිසුනොත් මොකදයක්වත් කරගන්න බැරි. හොඳට මට ඇවිසිලා තියෙන, ඉපා වෙලා තියෙන, කම්මැලි වෙලා තියෙන, අයාල ගිහිලා තියෙන මම මේක දිහා එක තව එක චිත්තක්ෂණයක් ඉඳලා මේක දිහා බලන්න. වේදනාව ආපුවාම අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන්න යන්න එපා. වේදනාව පෙළෙන හැටි බලන්න. වේදනාව තමයි තවන හැටි බලන්න. අනිච්චන් කියලා කියන්නෙම ද්වේෂෙන්නේ. මේ නොදකින් කියන එක නෙමෙයි. එහෙම කරන්න එපා. ගෙට පැමිණිච්ච වැදගත් 아무ත් එක් විදියට වේදනාව දිහා බලන්න. නුරුස්නා ගතිය, එපා ගතිය ආවනම් අතහැරලා යන්න කමක් නැහැ. හැබැයි ඒක තව චිත්තක්ෂණයක් ඉඳලා යන්න. ඒක චිත්තක්ෂණයක් තව ඉඳලා යන්න බලන මනුස්සයා සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ හිතියොත් ඔයගේ කාගෙන්වත් අහන්න යන එකක් නෑ. අනේ මං ඉස්සරහට දන්නේ, පස්සට දන්නේ, හරි ගිල්ලද වැරදිලාද? අර එන්නකොටම කලප්පු කලබුලලා ගියොත් ඉතින් සැකේනවා. තව එක චිත්තක්ෂණයක් මං වේදනාවේ ඉන්නවා. තව එක චිත්තක්ෂණයක් වික්ෂිප්ත භාවයේ ඉන්නවා කියලා දවසින් දවස චිත්තක්ෂණේ චිත්තක්ෂණේ ඉඳලා පුරුදු කරන්න. එතකොට ඉවසන්නා නිවන් දකි. ඉරියව් මාරු කරන්නාට දුක්ඛ සත්‍ය කාදාත් අවබෝධ වෙන්නේ නැහැ. නිසා තව පොඩ්ඩක් ඉරියව් මාරු කියලා පොඩ්ඩක් පමා කරන්න. වේදනාව දිහා බලාගෙන ඉන්න අනිච්චං කතා කරන්න යන්න එපා. වේදනාව හැටි බලන්න. එතකොට බොහොම ඉස්සරහට යන්න පුළුවන් බොහොම ඉක්මනට. හැබැයි මේ විදිහටම දිගට ගියොත් ඉතින් සැකේ වළක්වන්න බෑ. දිගටම සැකේනවා. ඒ කියන්නේ අර මූලික උපදේශ ටික ලැබිලා නැහැ. ඒක තමයි මේ වෙලාවේ මේ කමඨාන් සුද්ධ කරන සීයෙන් කියලා දෙන්න හදන්නේ. ඒ නිසා ওই தත්ත්වයටදී තව චිත්තක්ෂණයක් පොඩ්ඩක් ඉවසීම තමයි මේ වෙලාවේ කළ යුත්තේ. පෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන. සක්මන වැලිමලුව වෙත ගොස් හොඳින් අදිස්ථාන කොට සක්මන ආරම්භුයෙමි. පියවර දකුණු වම් වශයෙන් තැබීමද වැඩිවල ස්පර්ශ වීම සමග තැබීම තැබීම වශයෙන් ආයාසයෙන් මෙනෙහි කළෙමි. මේ සමගම සිත භාවනාවේ යෙදෙන යෙදෙනා ස්වාමින් වහන්සේලා කෙරෙහි කීප වතාවක්ම සිත යොමු විය. ඒ සමගම ශරීරයේ දෙපා වෙත නැවත සිත යොමු වීම සිදුවීම සමග සිත බාහිර අරමුණකට පැන ගොස් නැවත කර්මස්ථානයට පැමිණි බව දැනගතිමි. තබන තබන පාදයක් සමග වැලිවල දෙපා ගැටීම දෙපා ඔසවන ගෙනියන සමග මහපටගෙන්ලේ වැලි ස්පර්ශයේද සියුම් ලෙස දැනුනි. මද වේලාවකින් ආයාසයෙන් හැසිර වූ දෙපා දෙස බලා සිටින ආකාරයෙන් වම දකුණු වස් පාදයෙන් පාදයන්ගේ එසවීම අවසානයේ සුළඟ සමග ගැටි ඉදිරියට යාමහා වැලිවල ස්පර්ශ වීම සමග දෙපයේ ඇට බිඳෙන හඬද අවධානයෙන් හඳුනා ගතිමි. පරයන්කේ සක්මන් කර මද වේලාවකින් පරයන්කේ වෙත වාඩි වුනිමි. සක්මන තුලින් ලද මානසික සැහැල්ලුව පරයන්කයට යොමු වීම තුලින් කයට මනා සැහැල්ලුවක් දැනිනි. කයේ ඉරියව්ව විදුලි පංකා වලින් ලද සුළඟ ඊටාම සහනයක් ලබා දී සිත තව තවත් සැහැල්ලු කරයි. හුස්ම ගැනීම පිට කිරීම දෙස බැලීමට ක්‍රමයෙන් උත්සාහ කරන අතර දහඩිය ගතිය හා උණුසුම් වූ නාසයේ කෙළවර ආස්වාසේ සිසිල් කිරීම හඳුනා ගතිමි. හුස්ම ඊතා වේගවත්ව වැටුණු බව හඳුනා ගතිමි. වරහන් ඇතුළේ කෙටි හුස්ම. ඒ අතර එක් දීර්ඝ හුස්මක්ද හඳුනා ගතිමි. නැවත කෙටි හුස්ම කීපයක්ද හඳුනා ගතිමි. ඇතැම් අවස්ථාවල හුස්ම වැටීම අවධානයේ තිබුණද ඒ පිළිබඳ දැඩි අවධානයක් හසුරුවා ගැනීමට සමත් නොවුනි. සිත වික්ෂිප්ත වී ඇතැම් අවස්ථාවල නිසල වූ ශරීරයේ අවයව රාගික සිතුවිලි කොහේදෝ සිත කර්මස්ථානයෙන් පිට ගිය බව වටහා ගැනීමට සමත් වූ අවස්ථා සිතුවිලි ලෙස අවබෝධ කෙලිමි ඔබ වහන්සේ නිරන්තර උපදෙස් අපට ඔබ වහන්සේගේ නිරන්තර උපදෙස් අපට ලැබේවා සාදු සාදු දීර්ඝායුෂම වේවා මේ නිරීක්ෂණය ওই විදිහට පටන් ගන්න තියෙනවා. ඒ නිසා වික්ෂිප්ත භාවයට ආවත් සමාධිගත වුණත් හොඳට ඒක දිහා බලාගෙන ඉන්න සන්තෝෂ වෙන්න හෝ කනගාටු වෙන්නත් එපා. දමල ගහලා යන්නත් එපා. එතකොට ওই ওই ওই කියන ගේට්ටුවෙන් පැන්නට පස්සේ තමයි මේක දිහා හොඳට බලාගෙන ඉන්න පුළුවන් වෙන්නේ නොදැක්කා වාගේ. නැහුණා වාගේ. නොදැනුණා වාගේ. හැබැයි වෙච්ච දේ ඔක්කොම වාර්තා කරන්න පුළුවන්. එතකොට තමයි භාවනාව මුල් වෙවෙන්න පටන් ගන්න. හිත වෙවට පස්සේ මුල් ඇදලා ගහ නිල් වෙන්න පටන් ගන්න. එතකොට ඒ නිසා මේ ලැබෙන තොරතුරු තව තවත් විස්තර වශයෙන් බලමින් ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙආකාරයක් වේද කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේ සඳහන් කළ ආකාරයට මම සිතට ඔහේ යන්නට ඉදදී යන්නේ කොහේදයි බලා සිටින්නට උත්සාහ ගතිමි. නමුත් සිත දිහා බලන්නට උත්සාහගත් මොහොතේම සිතුවිලි එහෙම පිටින්ම නැති වී යන බවක් මට දැනුනි. තෙරුවන් සරණයි. ඔය ඒක ආදර්ශයකට ගන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට නිදහස දෙන්න එතකොට ඉන්නේ ඔකී කරු වෙනවා. අපි මේ මිනිස්සු හිතුවක්කාර කරලා තියෙන අනවශ්‍ය නීති දාන්න ගිහිල්ලා. ගෙවල් වල හදන බල්ලන්ඩ নানা ආකාර ලෙඩනේ. හි අහලවත් තියෙනවද කියලා අහන වල් බල්ලෙකුට ලෙඩ වෙලා තියෙනවා. කවදාකවත් උන්ට ලෙඩ නැහැ. ගෙවල් වල හදන බල්ලන්ට නෝන මහත්තයට වැඩි ලෙඩ. ගෙදර හැදේ බලු පෙට්ටියේ හරිසරයි නෝන උට මට වැඩියෙන් ආදරේ කියලා ගෙදර වැඩකාරී කියනවා. ගැලේ බල්ලන්ට කවදාකවත් ලෙඩ හැදෙන්නේ හදන මාළුන්ට මාළු දොස්තරලා ඉන්නවා. ගැලේ මේ මෝදේ ඉන්න මාළුන්ට කවදාකවත් ලෙඩක් නැහැ. මොන නීති දාන්න හදනවා? දාපු ගමන් ලෙඩ. නිසා බුදුදහම් කියනවා ජිනේ කදරියන් ඥානේ දානේන සච්චේන අලික වාදිරන් කියලා. බුරු කියන මිනිහට ඇත්ත කියපන්. කෑදර මිනිහට කණ්ඩ දීපන්. යන්න ඕන මිනිහට යන්න දීපන්. ඉවරයි. මේ අල්ලගෙන හිර කරගෙන යන්න ගියාම ඌත් නාස්ති වෙනවා මාත් නාස්ති වෙනවා. අනිතික ඌයිමයි මොන සම්බන්ධයක්ද අපි දෙපැත්තකින් සංතාරයට ආපු අයනේ අනේ කාට යන්න දෙන එකයි. හිතන්න ඕන හිතගන්නේ මට මොකෝ. හැබැයි ඊට ඉස්සෙල්ලා සතිය පිහිටුලා හිතන්න. එතකොට පේන මොනක් ප්‍රශ්නයක් එන්නේ. ඉතින් මේ අපේ දරුවෝ කියන කට්ටියගේ විතරනේ අපිට කරදර තියෙන්නේ. පිට දරුවගේ කරදර නැහැ. අපේ ඊඩමෙන් විතරනේ අපිට කරදර තියෙන්නේ. පිට ඊඩමෙන් කරදර නැහැ. ඒ නිසා මොකක් හරි අපේ ගිවන ගේ තරම් කරදරයි. ඒ නිසා හිතවිල්ලකටවත් මම කියන්නේ නැතුව හේ යන්න දීලා අපි හොඳට බලාගෙන ඉන්න හිතා ගන්න බැරි දෙයක් නැති. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වේ. ආස්වාස ප්‍රස්වාස සිදුවන දෙස මෙනෙහි නොකර බලා සිටියෙමි. ආස්වාසයේ ඇතුල් වීමේදී සිසිල් බවක් නාස්පුඩුවට දැනිනි. ඒ කොහේ බොහෝ අවස්ථාවලදී කෙටි බවක් නිරීක්ෂණය කෙලෙමි. ප්‍රස්වාසය ආස්වාසයට වඩා දිගු බවත් උණුසුම් බවත් නිරීක්ෂණය කෙරෙමි. ආස්වාසය ඇතුල් වන අවස්ථාවේම එය දුටු වෙමි. ප්‍රස්වාසයේ දෙසීම පිටවන අවස්ථාවේම නිරීක්ෂණය කෙරෙමි. ආස්වාසය ප්‍රස්වාසය අද දිනේ නිරීක්ෂණය කිරීමේදී වාර 5-6ක් පමණ පසු සිතුවිලි ගලා එන බව දුටු වෙමි. සිතුවිලි පැමිණි බව දැනගෙන නැවතත් ආනාපානයට සිත යොමු කළද නිතර නිතර අනාගත සැලසුම් සකස් කරමින් සිත බාහිරට දුවයි. එම සැලසුම් මත මකා ඇතැයි අවස්ථාවල සතුටක් ඇතැන් විට දැඩි තරහවක් ඇතිවනු නිරීක්ෂණය විය. කෙසේ සිතුවිලි පහළුවද ආනාපානයේ දෙස සිත යොමු කරමින් මුළු පැයම පරියන්කේ වාඩි වී සිටියෙමි. භාවනාව ඉදිරියට පවත්වාගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය හා දීර්ඝායස පතමි. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව සක්මන් කිරීමේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන ආරම්භයේදී ගමන් කළෙමි. වම් පාදයේ බිම තැබීමේදී විලුඹ පාදයේ මැද කොටස ඇඟිලි පොළවේ ක්‍රමානුකූලව වැදෙනු නිරීක්ෂණය කළෙමි. දකුණු පාදයේද එලෙසම නිරීක්ෂණය කළෙමි. මෙසේ සිත විසිරීමකින් තොරව පියවර 20ක් 30ක් පමණ යා හැකිය. ඇතැම් විට සිත නින්දට වැටුණත් වැටුණාක් මෙන් ඉබේම සක්මන සිදුවනු නිරීක්ෂණය විය. වරහන් ඇතුලේ මෙනෙහි කිරීමකින් තොරව එවිට හැරෙන අවස්ථාවලදීද ඉබේම එය සිදුවිය. පරයන්කය හා සැසඳීමේදී සිතුවිලි ගලා යමිට අඩුය. ශබ්ද මගින්ද සිත පිට යාම අඩුය. මගේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. අර මුල් කොටසේ ආනාපාන කරනකොට හිතවිලි ඇවිල්ලා ඒ හිතවිලි අස්සෙන් ආනාපානේ බලන්න පටන් ගත්තාම හිතවිලි නැතුව යන ආනාපානයට වැඩිය හිතවිලි අස්සින් බලන ආනාපානදී හොඳ සතියක් තියෙනවා. ඒක අර බොහොම සෙල්ලක්කාර සතිය, බොහොම සජීවී සතිය. ඒක තමයි නිවනට වගේ උදව් කරන්නේ. නිකන් ආනාපානතියදී ආකාරදරක් තුස ආනාපානදී බලන්නේ කෙච්චරම ලොකු දෙයක් නෙවෙයි. ඊටත් වැඩිය දියුණු දෙයක් තමයි බාධාව කරදර මැද ඒක බලාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා හැම බාධාවකින්ම අපේ සතිය තීව්‍ර වෙනවා. හැම බාධාවකින්ම අපේ සතිය සෙල්ලක්කාර වෙනවා. ඒ නිසා කරදර වලට කරදරයක් වශයෙන් හිත කරදර ගන්න එපා. ඒකෙදී සතිය නඩත්තු කිරීම පුරුදු වුණොත් අපිට තේරෙනවා හැම සාධක බාධකයක්ම සාධකයක් කරගන්න ක්‍රමය. ඒක තමයි අයෝනිසෝමනසිකාරී යෝනිසෝමනසිකාරී කරගන්න ක්‍රමය. ඒකයි ඔය පටන් ගන්න තියෙන්නේ. පසුබාන්න නැතුව, පශ්චාත්තාප වෙන්නේ නැතුව දිකට කරන යන එකයි තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලිවල සෙලවෙන ගතිය අත්දැකීමින් සක්මන් කළෙමි. පාදයක් වැලිවල තෙරපෙන මුළු වේලාවෙදීම වැලිවල සෙලවෙන ගතිය දැනේ. ඔබ වහන්සේ වැලිමලුව අගය කරන හේතුව මාහට දැන් වැටහි. කෙසේ වෙතත් ඇතුළත කතාව නිරන්තරයෙන් පවතී. නමුත් ඒ හරහා මම ඒ දෙස බැලීමට උත්සාහ කළෙමි. එවිට එය කළ හැකි බව මට වැටහුණි. නමුත් නිරන්තරයෙන් මාරු වීම නිසා සිතේ එකඟ බවක් ඉන්නේ කලාතුරකිනි. නමුත් ඔබ වහන්සේ ඊයේ දින දේශනා කළ පරිදි අඩුගානේ මම මේ වේලාවේදී මගේ කය වචනේ සංවර කරගත්තා කියා මෙම ලියුම ලියන වේලාවේදී සතුටටපත් වීමි. පරයන්කේ ඉඳගෙන මම මද වේලාවක් යන විට මාහට ප්‍රකට වන අරමුණු වනියේ මගේ වමට හා දකුණට චලනය වීමයි. ඇස් ඇර බැලුව විට සැබෑ ලෙසම හිස එලෙස චලනය වෙන බව මට වැටහි. එලෙස සැබෑ ලෙසම කායික චලනයක් ඇතිවීමට හේතුව මාහට නොඇතෙහි ටික වේලාවකට පසු සියුම්ව පවතින ඇතුළත කතාව ප්‍රබල වී ඒ මා බවට පත්වේ එනම් ඇතුළත කතාව පවතින බවට සතියට නොදෙනී යාමයි මට හිතෙන්නේ මේ නිදිමත හා ඇතුළත කතාව එකතු වී කරන සෙල්ලමකි නමුත් එම අවස්ථාවේදී සිතුවිලි වල නිර්වද්දි බව අඩු බව පසුව මට වැටහි. එනම් මෙය හරියට අපි භයානක හීනයක් දකින විට අපි මේ හීනයකද ඉන්නේ කියලා හීනෙන්ම අත කොනිත්තා චෙක් කරනවා වැනි වැඩකි. නමුත් සවස නිදාගෙන පරියන්කේතාවිට මීට වඩා වෙනස් අත්දැකීම් මට වැටහි. එවිට කයට හිතගෙන බොහෝ වේලාවක් සිටීමට හැක. එවිට ඊටමත් කලාතුරකින් වැටහෙන ආස්වාස ප්‍රස්වාසයේද මාහට වැටහි. මා මේවා බොහෝ කාලයක් තිස්සේ අත් දකින්නවා. උනත් මාහට අද දින ප්‍රබෝධමත් ගතියක් දැනුනි. ඒට සැබෑ ලෙසම හේතුව ලෙස මා දකින්නේ ඔබ වහන්සේ දේශනා කළ පරිදිම වැඩ කරන ජනතාව ළඟ සිටීමමය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔවත්තරම අපි මොනම දෙයක්වත් මෙහිදී අලුතෙන් ඉගෙන ගන්නෑ. අපි මෙතෙක් කල වැරදි කියලා අහක දාපු දේ තියෙන වටිනාකම දැනගන්න. වික්ෂිප්ත වුණා නම් වැඩේහක්. බාධාවක් ආවනම් සතිය හොඳටම තියෙනවා. ආන්නේ වෙලාවට දල්වාගත් සතියකින් බලාගෙන ඉන්න පුරුදු වෙනවා නම් ඒකට ඉවසීම කියලා කියනවා. එහෙම නැත්නම් ඉතින් නුරුස්නා ගතිය තිබ්බොත් ඉතින් අපායට යන්න පාස්පෝර්ට් එක තමයි. දේන්සය කරදර එනකොට ලෑස්තිලා යන්න. එතකොට එහෙම බලාගෙන ඉන්න පිරිසක් එක්ක ඉන්නකොට තමයි ඒක පුරුදු වෙන්නේ. එතකොට මොකක්වත් අලුතෙන් හම් වෙන්නේ මේ තිබිච්ච එකම ඉවසීමේ ශක්තියකින් බලාගෙන විතරයි කරන්නේ. ඒක අන්තිමට වෙන කෙනෙකුට කියලා දෙන්න ගියාම හරි අපහසුවටපත් වෙනවා. මුගව දෙනෙක් හිතනවා මොකක් හරි මේ අතේ තියෙන දෙයක් දෙනවා වගේ මොනවා හරි ලැබෙයි කියලා. මොකක්වත් ලැබෙන්නේ. අපි ළඟ තියෙන ಗುಣ ටිකම අලුත් වීම විතරයි වෙන්නේ. ඒක රෑ වෙයිද, දවල් වෙයිද, හිටගෙන ඉන්නකොට වෙයිද, ඉඳගෙන ඉන්නකොට වෙයිද කියන්න බෑ. ටිකටකට ඉන්නකොට කොයි වෙලාවකරි වෙන බව නම් සහතිකයි. උනාට පස්සේ තේනවා මේ පරණ පුරුදු මනුස්සය නෙවෙයි දැන් අලුත් විදියකට අර පරණ උපකරණ ටික ක්‍රමසාවිදි පාවිච්චි කරන්න පටන් අරගන්නවා. ඒ නිසා ඒක යන අපේක්ෂාවෙන් වෙහෙස බලන්නේ නැතුව නිතිපතා භාවනා කරගෙන යන්න. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ගෞරව ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව පරියංක භාවනාවේ යෙදෙන විට නිදිමත වීම නිසා අරමුණෙන් බැහැර වේ. මෙලෙස කැඩි කැඩි අරමුණට ළඟා වීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිද? කාරුණික උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වේවා. අඩු ගානේ දැන් හිත කැඩෙන බව හරි දන්නවනේ. පවත්තගෙන යන්නේ ගියොත් කැඩෙන බව හරි දන්නවා. ඒක තමයි භාවනා ලැබෙන පළවෙනි ප්‍රතිඵලය. ඒක ඉතින් හිත නරක කරගන්න දෙයක්වත් නිවසට බැරි එකක් නෙවෙයි. ඕක ওই බව දැනගෙන යනකොට තමයි ඒ කැඩෙන වේගය අඩු වෙන්න පටන් ගන්නවා. මේක ස්වභාවික කියලා හිතාගෙන අරින්න නැතුව දිගට බලාගෙන ඉන්න. බලනකොට මේ දැකපු දේ රෝග නීරණයක් ලෙඩේ හඳුනා ගැනීමක් බුදුජානනාංශිකේ ක්‍රමේ තමයි ලෙඩේ හඳුනාගත්තා නම් එතනලා ලෙඩේ සනීපේන. බෙහෙතෙන් නෙවෙයි සනීපෙන්නේ ඥානෙන් සනීපේ. ඒ නිසා මේ කැඩෙන බව දැන ගැනීමම සෝයිතේවාවක සනීප වීමක ආරම්භය කියලා හිතලා දිගට කරගෙන යන එක තමයි අපි කර යුතු දක්ෂකම. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඉදිරිපත් කර ප්‍රශ්නයක්. ඔබ වහන්සේ ඒකට මට හරියට පැහැදිලි වුණේ නැහැ උත්තරය. මම සෑහෙන කාලයක් ඔබ වහන්සේගේ මේ වැඩමුළු 17කට ඉදිරිපත් වුණා. හැම හැම ප්‍රශ්නයකදීම වංශේ මට නිසි පිළිතුරු ලබාලා දුන්නා. අපේ හඳුරනේ මට තියෙන ප්‍රශ්නේ දැන් ආනාපාන සතිය කොහොමද කරන්න බෑ? වංශික වයක නැවත කරන්න යන්න එපා කියලා. ඒකට හේතුව සම්පූර්ණ කය විනාශ වෙනවා දැකපු නිසා අය මට බලන්න දෙයක් නැති නිසා නිතර නිදිමත ඇති වුණා. ඒක ඒ නිසා කරන්න එපා කියලා කිව්වා එක වතාවක ඊට පස්සේ ස්වාමින් වහන්සේ කයේ 아무තු දැනීමක් ඇති වෙනවා. ඒක නවතින්නේම නැතු තියෙනවා අපි හඳුරන්නේ. ඉතින් ඒක නවතින්නේ නැහැ. අය පැයක් කරලා ඉවරනකොට නවතිනවා. සක්මන් කරනකොට ඒක නැවතිලා ආයෙත් පරියන් කියනකොට ඒක වේදනාවකුත් නෙවෙයි රිදුමකුත් නෙවෙයි. ඒක මොකද්ද කියන එක විපරිණාමයක්ද කයේ ඇති කියන එක දැනගන්න ඔබවහන්සේ. කය තියෙනවා මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඒ බවට ලකුණක් තියෙනවා. ඒක තමයි මේ එක එක හොල්මන් කර පෙන්නන්නේ මොන හොල්මන පෙන්නුවත් ඒක පේනකන් තව නිවන් දැකලා නැහැ. ඒ නිසා බුරුම් භාෂාවෙන් කියනවා තාම මග පාරේ ඉන්නකම් ගම නැහැ. පාරි කරනකම් යන්න. විවිධ විදිහට පෙන්නනවා විවිධ ආකාරවලින් විවිධ සටහන් වලින් එකම තමයි පෙන්වන්නේ. හැබැයි සටහන් ආකාර වෙනස වෙනස් වෙන ගානේ ප්‍රශ්න අහනවා. වෙනස් වෙන ගානේ ප්‍රශ්නෙට උත්තර ලැබුණයි කියනවා ලැබෙනවයි කියනවා. ඉතින් මේ අර පොඩි උන් එක එක එක එක තියලා මුරුක්කු ඉල්ලනවා, පකඩ ඉල්ලනවා, සෙල්ලම්බඩු ඉල්ලනවා වගේ වැඩක් තමයි. ඔක දිහා බලාගෙන ඉන්න කිසිම පාඩුවක් නැහැ. මොන සටහනාවක් මොන ආකාරයාවක් ඕක වෙන වෙලාවකින් තව එකක් බාටපත් වෙනවා. ඒකෙම ප්‍රශ්නයක් ඕනනම් අහන්න පුළුවන්. කොච්චර ඇහුවත් උත්තරේ එකයි. ඔය පේන තාක් දිගට බලාගෙන ඉන්න. අනිච්ඡං එකක්වත් කියන ස්ථිර தত্ত্ব මොකක්වත් හිතේ නැහැ. හිත ඕනම දෙකින් ඕනම දෙයකටපත් වෙන්න පුළුවන්. ඒ පේන එක මොකක් හරි ඉන්ද්‍රිය ප්‍රතිපද එකක් නෙවෙයි. ඉන්ද්‍රියයන්ගේ පරිබාහිර එකක්. දැන් බලන්න පුළුවන්. දැන් අවබෝධ කරගන්න අත්දකින්න පුළුවන්. අත්දකින්නකම් මමයි ඉන්නවා. අත්දැකීමක් තියෙන තාක්කල් අත්දකින්න කෙනෙක් ඉන්න තාක්කල් මමයි ඉන්නවා. ඉතින් ඒක බලාගෙන යන එකයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර පළවෙනි ප්‍රශ්නය තමයි මම දීපත් කළා තිබුණේ ස්වාමීන් වහන්සේ ගිය අවුරුද්දේ 11 වෙනි මාසේ 4 වෙනිදා ඉඳලා පැවැත් වූ වැඩමුළුවට මම සහභාගී වුණා. ඒ අවස්ථාවේදී තුන්වෙනි දිනේ හතරවෙනි දිනේ වන විට මම අර ප්‍රශ්නේ සඳහා කළ තිබුණු ආකාරයට ස්වාමීන් වහන්සේ මේ විනාඩි 10ක් 15ක් විතර භාවනා කරගෙන යද්දී මගේ අර හුස්ම ඊටාම සියුම් වේගෙන ගිහින් අන්තිමට හුස්ම වැටෙනවද නැද්ද යන බව තේරුම් ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ ඉඳලා මට ශරීර වේදනා මොකුත් දැනෙන්නේ නැහැ. හිත පිට යන්නේත් නැහැ. මූල කර්මස්ථානයේ තුලම හිත පවතිනවා. ඉතින් මේ ආකාරයට තමයි ඒ කාලේ ඉඳලම දැනුත් මම ඒ භාවනා කරන්න වාඩි වුණාම පවතින தත්ත්වය. ඉතින් මේ වහන්සේ පැහැදිලි කළ දුන් ආකාරයට මට තා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවනම් මින් ඉදිරියට මම කොයි ආකාරයකද භාවනා කළ යුත්තේ මේ ලබාගෙන තියෙන සත්‍යයේ දියුණුවක්ද එහෙම නැත්නම් කුමන තත්ත්වයක්ද කියලා දැනගන්න කැමතියි. මේ ලබාගත් තත්ත්වය Tamande හිටියට වැඩිය පහසුවක්ද නැත්නම් හිටියට වැඩිය දැවෙන දැවෙන අපහසුතාවයක්ද? අපහසුතාවයක් නැහැ මොකවත්ම. ඉරියව් හොඳට පවත්වා ගන්න පුළුවන්. කිසිම වේදනාවක් තේරෙන්නේ නැහැ. හිත පිට යන්නේ නැහැ. මූල කර්මස්ථානෙම තියෙනවා. ඒ අතර මට හිතෙනවා සුළු මේ විනාඩියකින් අමාරකින් විතර දිග හුස්මක් ගන්න ඔබ වහන්සේ එක් අවස්ථාවකද මේ සඳහන් කළා මට මතකයි මේ සක්කාය දිට්ඨිය ඇතිවෙනවා එහෙම දිග හුස්මක් ගැනීම මේ ජීවිතය පවත්වන හුස්ම ගන්නව නෙවෙයි ඒක ගැනෙනවා ඒක බලාගෙන ඉන්න අපි ගන්නව නෙවෙයි ඒ හැටි ඒක මම ගන්නවා කිව්වොත් තමයි ප්‍රශ්නයක් නැගින්නේ සක්කාය දිට්ඨියද විචිකිච්ඡාවද මාන්නේද තෘෂ්ණාවද ඒක වෙන හැටි ඒක දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ ඉතින් දැන් මේක දිගට බලාගෙන ඉඳීමේ මොකද්ද තියෙන ප්‍රශ්නේ ওই විදිහට උග ගොඩාක් කල් යන්න ඕනේ ඔක පట్టල වෙන්න. ඉතින් ඔය අහන්නේ ඊගාට කරන්නේ මොකද්ද කියලා ඇහිල්ලෙන් තියෙන්නේ ඕක පිළිබඳ සැකයක් තියෙනවා. එහෙයි. දැන් තිබුණු தත්ත්වෙට පහසුවක් නම් මොකටද සැක කරන්නේ? එහෙයි. මට බායේ ඒ தත්ත්වයෙන් ඒ මානසික කාර්යය ඒ ආකාරයෙන් පවත්වන්න පුළුවන් හිත පිට යන්නේත් නැහැ. දැන් මේ ඉදිරියට තව දුරටත් මේ ආකාරයට තව දුරක් ඕනේ මේක තහවුරු වෙන්න එපාය. මේක මේ තිබුණු තැනට වැඩිය හොඳ එකක් නම් ආයෝක තව ඉස්සරහට යන්න හෝ කොණිත්තන්න ගියොත් මේක පట్టල වෙන්නේ නැහැ. ඉතින් මගේ දවසක් කිව්වා අර මෙච්චානිට කියලා දෙන්න කියලා. ඒකේ කියලා දුන්නලු උපාසකම්ම ගෙනකොට මේ භාවනා කරගෙන ඉන්නකොට මොනක්වත් නැතුව ගියා. ඊට පස්සේ හයියෙන් හුස්මක් ගන්නයි කිව්වලු. ඒ ඉතින් මං කොඹ කෑව වැඩේ කියලා. ඉතින් කරවන්නේ නැද මට බයින්නේ මාත් එච්චර තමයිලු කරන්නේ. ඒ ඒ වරින් වර දිගේ හුස්මක් ගත්තට කමක් නැහැ. ගන්නව නෙවෙයි ඔක්කො ගැනෙනවා. ඒක දිහා බලන්න හිටපන්. ගන්නව නෙවෙයි. ඒ වෙලාව අපි කරන දෙයක් නෙවෙයි. ඒ ඒ. ඉතින් මේ පොඩි එකේ කියලා දීලා දෙනවා හයියෙන් හුස්මක් ගනින් ගියා. ඉතින් මං කවරුවානේ ඒක නම් වැරදි වුණාට එතෙන් යනකම් ගියේ ඒක පොඩි දෙයක් නෙවෙයි. එතෙන් යනකම් නාකියාච්චම්මල 23 දෙනෙකුට උගන්වලා. ඒ. එහෙමද? වරෙන් කොයිසරානේ. එදා දීපු ලණුව පොඩ්ඩක් කියලා දෙන්න නම් මට මේ ලොක්කටත් ඒ ලණුව කාලේ ඉන්නේ අන්න එදා දීපු අnder දීපම්කෝ. ඔය පොඩ්ඩියම කියන්නේ ඕකේ කියලා තමයි කියලා දුන්නේ. මයික් එක දෙන්නකො ඔහොම වාඩි වෙලා ඉඳගෙන මයික් එක දෙන්නකො. එදා වෙච්ච එක එදා වෙච්ච එක කියන එතකොට ලොක්කට තේරෙයි. ඔහොම ඔහොම යන්න ඉන්න ඕනේ පොඩි එකී කතා කරනවා. මයික් එක දෙන්න. අවසරයි ගෞරවනීය සාමණේරයන්ස. එදා ඉස්සල්ලාම කට්ටිය එකතු වෙලා මන් ටිකක් කියලා දුන්නා සක්මන. ඊට පස්සේ ටිකක් අර හුරු කෙනෙක් තමා ඇහුවේ එහෙම. ඉතින් මමත් කරලා තියෙන්නේ ඒක. මම ඊට පස්සේ ඔබ වහන්සේගෙන් ඇහුවට පස්සේ තමයි මට තේරුම් ගන්න පුළුවන් වුණේ. ඔබට තව තේරෙන්නේ නැහැ. බොරුව කරන්නේ. අයියෝ හුස්ම ගන්නේ කිව්වා. මේ ඊට පස්සේ එයාටත් ඒක දැනන හින්දා මම කරපු දේ කිව්වා. ඊට පස්සේ දාදා බොරුව බොරුව කිව්වා. <laughs> ඒක හරියටම දන්නෙත් නෑ. ඊට පස්සේ පහවදා දවසේ තමා කිව්වේ <laughs> සම්නන්ස කිව්වට පස්සේ තමා කිව්වේ මේ හයි හුස්ම ගන්න එපා ඒ මේ ගැනෙන හුස්ම දිහා බලාගෙන ඉන්න කියලා කිව්වා. ඒක තේරුම් ගත්තා නම් දන්නේ නෑ හරියට. දැන් ලොක්කෙන් අහන් තේරුම් ගත්තද කියලා තේරෙන්නේ නෑ. ලොක්කා ඔහෙටත් ওই ප්‍රශ්නේම අහනවා. මේ විවේකයක් හම්බෙච්චාම මොනවද කරන්න ඕන? ලොක්කන්ගේ හැටි එහෙම තමයි. රෑ මැද්දාවේ හැරිච්චාම බුලත් පිට කොටනවා. තේවක් කරනවා. නිකන් ඉන්න බෑනේ. ඒ තමයි ලොක්කන්ගේ හැටි. ඒලා ගේ වටේට චූ කරනවා. ඔච්චර තමයි කරන්නේ. රැට නිින්ද යන්නේ නැතිච්චා මොනව කරන්නේ? නාගිච්චියොත් එච්චර තමයි ඔය අය අය නාගිය විතර නෙවෙයි. ඉතින් කොහොම හරි කියලා මොනවද නොකරන දැන් හදලා දුන්නාම ඊගාට මොකද්ද කරන්න කියලා මේ මොනවාක්වත් කරන්න නැති ඉන්න හම්බෙච්ච එක හොඳට පట్టල වෙන්න එපායි. ඔය පොඩි එකී කිව්වනම් මං එච්චර තරහ ගන්න ඒ ටික හැටිනේ. ඒකී කිව්වලු හයියෙන් හුස්මක් ගන්න දෙයි කියලා. ඊට පස්සේ මම බයිනකොට ඉතින් මමත් ඒකනේ ස්වාමීන් කරන්නේ. ඉතින් මං ඒක මං කමන්නේ නැහැ. ඔතින් හරකම් ගෙනියන එක ලොකු දෙයක් නේ. ඉතින් කවුරු හරි හුස්ම ගන්න පුළුවන් තැනකට හරිපත් කරන එක. දැන් මොකද කියන්නේ ඇහුවොත් එහෙම මොකද්ද කියන්නේ දැන් හුස්මයි කියන්නේ නැති වෙලා තියෙන වෙලාවට තමන්ගේ අර හුස්ම ගැනුනොත් ඒ හුස්ම දිහා බලාගෙන ඉන්න ඒ හුස්ම කියන්නේ බලාගෙන ඉද්දී වෙන දේ බලාගෙන ඉන්න මොනවත් කරන්න එපා මොනවත් කරන්න හදන එක තමයි කෙලස් කියන්නේ. ඔය ප්‍රශ්න අහන්නේ කෙලෙසයක් නිසා. උත්සාහ කරන්න ඕනේ ප්‍රශ්නත් එපා උත්තරත් එපා ඕක දිහා ඉන්න. මොකුත් නැහැනේ බාධාවක් නැහැ. ඉන්න ඉන්න අපහසුයක් නැහැනේ. දිගටම ඉන්න ඕනේ. ඉතින් ඒ වෙලාවේදී අතුරු ප්‍රශ්න අහනවා ආය පරිපූර්ණක ඇස්තමේතු දානවා එහෙම නැත්නම් අන්නම් මනම් පාර්ලිමේන්තුවට ප්‍රශ්න කරනවා ඒ මමයාගේ හැටි මමයාට කියන්නේ උඹ කර්මණ හිටපන් උඹ නැතුව වැඩේ ලනවා ලස්සනට ඔය හුස්ම හයියෙන් ගත්තොත් ගත්තා උඹ කර්මණ හිටපන් හුස්ම නැහැ නිකන් හිටපු දාන සාමාන්‍ය විදිහට නම් සාමාන්‍ය දිට්ඨිය කියලා එහෙම මේ අnderින්න පුළුවන් නම් තේරෙනවා කියලා හිතනවා ලොක්කට තේරෙනවා ලොක්කට තේරෙනවා මොන පිස්සුද කොහොම හරි කළ විවේක වෙන තැනක් හදලා දුන්නාම ඊගාට මොකද කරන්න කියලා අහනවා. ඒක තමයි ওই නාකියන්ගේ නාකිච්චන්ගේ හැටි. දැන් ගෙදර ඉඳලා ওই දැන් මෙහෙට ওই කට්ටිය එවන්නේ මොකටද කියලා දන්නවද? නාකි නාකිච්ච ඔය සිට්ටිට් වලට එවන්නේ මොකද ගෙදර හිටියොත් මල වාතේ. ඉතින් හොන්න බෙන්ස් කාර් එකක් වගේ ගෙනල්ලා බස්සලා යනවා අපේ අම්මා ස්වාමීන් වහන්සේ හොඳට භාවනා කරනවා කියලා භාවනා නෙවෙයි ගෙදර හිටියොත් මල්ල වාතේ. ඇඟිලි ගහනවා අරකටත් ඇඟිලි ගහනවා මේකටත් ඇඟිලි ගහනවා. ඉතින් දරුවා හරි ආදරෙන් වගේ ගෙනත් තියලා යනවා. මට කියනවා අපරාදි දවස් පහේ රිට්‍රීට් කරන 10 එකක් කරන්නකෝ ස්වාමීන් වහන්සේ කියලා. අවුරුදු උනත් කමන්නේ මේ හොල්පට් එක ගෙදර ඉන්න නැත්තම් හොඳයි. මුකීට හරි ඇගිලි ගහගෙන තමයි තියෙන්නේ. නිසා උත්තරේ වෙන්නේ මේක පහසුවක් නම් ඒ පහසු හොඳට හිත වදින්න අරින්න. හයියෙන් උස්ම ගන්නවා ඒකට කියන්නේ උස්ම ගන්න කියලා. හිමීට උස්ම ගන්නවා හුස්ම ගන්න කියන්නේ. හුස්ම ගන්න නැත්තම් උඹේ වැඩක්. මට පුළුවන් ද බලාගෙන ඉන්න. පුළුවන් ඒකයි මේ බුදුහාමුදුර අපිට කියන්නේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි මේක උත්තරයක්. භාවනා කරපුවම ලැබෙන උත්තරයක් තමයි. මේක දිහා බලන්න ඉන්න පුළුවන්. ඔබට නම් ගුටි කන්න වෙනවා මේ ඕ ගන්නන්න කියලා මේ සතිපාසලේ අත උසනවා පැට ගන්නකොට උගන්වන්න කැමති කට්ටිය. උගන්වන්නේ මොනවද 23 දිනේකට අම්මලාට පච උගන්වනවා. 23 දින කිරියයි. ගොඩක් අය හිටිනවා. සක්මන උගන්වන්න කිව්වේ. එයාට අම්මා ගැන පරියන්ක ගැන අහලා පරියන්කට පචක් උගන්වලා. සක්මන ගැන ඉතල ඇහුවේ නැහැ. ඉතින් කියලා දුන්නා. ඊට පස්සේ පරියන්කේ කරා කට්ටිය ගන්න කරන එක තමයි අහුවෙන්නේ. ඉතින් උඹෙන් අහන එකත් ඒ ලොකු දෙයක් නේ ඉතින්. <laughs> එතන ඉර පොඩිම කෙල්ල ඒකින් අහන එකලු නැත්ත සාමාන්‍ය නාකිච්චෝ අහන්න කැමති නැහැ පොඩි කට්ටියගෙන්. මයි ළඟ තමයි යන්නේ. මම කරන්නේ පොඩි එකේ තියලා මම පැත්තකට යනවා. ඉතින් ඔය <clears throat> මේ මේ වැඩමුළුවේ පටන් ගත්ත දවසල අද මේ අවසානයකනේ එකම ප්‍රශ්නේ ඔච්චරමයි ඔක්කොම අහන්නේ. මේ විවේක වුණාට පස්සේ මම මොකද කරන්නේ? මේ දන්න ක්‍රමයට විවේකේ ආරම්භ දෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න. ඉතින් ඒක ලක්ෂ වාරයක් ඇහුවත් තරහ වෙන්න එපා කියලා ලොකු සංසය කියලා තියෙනවා. එක්සීවරයක් ඇහුවත් 101ක් කියලා දෙන්න. 101 කියලා තියෙද්දිත් ආයශරයක් ඇහුවොත් 102 දිත් ඊර්ෂ්‍යා කරන්න එපා දෙන්න මොකද භයානක ලෙඩු සනීපෙන වෙලාවල් තියෙනවා කියලා ලියලා තියෙනවා මොන විදියෙන් විවේකයේ දුන්නත් අපේ හිත කැමති නැහැ අපේ හිතම ඒක ප්‍රශ්නයක් කරගන්නවා ඉතින් ඒ නිසා විවේකේ නැතිකම නෙවෙයි අපට තියෙන්නේ විවේකයට අනුග්‍රහ කරන්න දන්නේ විවේකය තනවාඩන හැටි දන්නේ විවේකයේ උපයාගත් දෙයක් බව දන්නේ මේ කෙලෙස් සරු தත්වයක් බව දන්නේ ඉතින් හිත ඇතුලේ ඉඳගෙන දැන් මොකද කරන්නේ ඊගාට මොකද කරන්නේ කිය කිය අර කවුසනකමක් නෑ ඕනේ ඕනේ ප්‍රශ්නයක් අහපන් ඕනේ අතුරු ප්‍රශ්නයක් දාපන් අයවර පරිමෝෂක ඇස්තමෙච්චු දාපන් මම බලාගෙන ඉන්නවා අවසන්නේ බලාගෙන ඉන්නවා ඔහොම ඉන්නවනම් gedara dore කිසිම ප්‍රශ්නයක් එන්නේ කවුරු මොන જાතියවත් අපිට මොකෝ අපි මොකර මොනවද ඒකටවත් උත්තර දෙන්නේ නැහැ ප්‍රශ්නින්ම උත්තරේ ලැබෙනවා මොකද කියන්නේ තේරෙනවද? එහෙම වෙනකොට ඒක මම හුස්ම ගන්නව නෙවෙයි. ඒක දිහා බලන්න උඹට තේරෙනවනේ. හරි. එහෙනම් අපි යනවා සක්මනට. හොඳයි. සම්බන්ධ වෙච්චි වහන්සේට මේ ආත්ම භාවයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු කියලා සාදු සාදු සාදු අපි යනවා සක්මනට තුනට රැස් වෙනවා පරියංක භාවනාවට